මේ යෝජනාව සම්බන්ධයෙන් අදාළ අංශවල නිසි ප්‍රතිචාරය තාමත් ඉදිරිපත් වුණේ නැහැ. සත්‍ය වශයෙන්ම මෙය අපි දැනට ආරක්ෂා කිරීම සඳහා පොරොන්දු වී සිටින රාජ්‍ය ව්‍යවස්ථාව කඩකිරීමක්. උතුරු පළාත් සභාව කරන නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී කටයුතු සම්බන්ධයෙන් මහාමතිවරුන් ප්‍රධාන මහජන නියෝජිතයින් තවමත් නිහඬ වෙලා ඉනවා ඒකෙන්දී අපි ඉතාමත් සතුටුයි බස්නාහිර පළාත් සභාව ගත්ත පියවර සම්බන්ධ ඒකීය භාවය විනාශ කරන මේ අත්නොමතික යෝජනාව දැඩි ලෙස හෙලා දැකිය යුතුයි මේ රජය මේ සම්බන්ධයෙන් තවම නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ සත්‍ය වශයෙන්ම ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි ආණ්ඩුකාරතුමා කැඳවලා මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළ යුතුයි අගමැතිතුමා මේ සම්බන්ධයෙන් විමසීමක් කළ යුතුයි